බණ මෙලිබන් කිරි සහ මෙලිබන් බිස්කට් පාරිභෝගික ඔබගේ බැතිබර දායකත්වයෙන් සිත නිවන බුදු බණ අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ පෙරලියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය විද්‍යා විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද වේනරුවේ ශ්‍රී අනුමදස්සී නායක ස්වාමීන් වහන්සේ හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති විද්‍යුදේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය විද්‍යා විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද වේදිරුවේ ශ්‍රී අනුමදස්සී නායක ස්වාමීන් වහන්සේ අපවත් වී අදට වසර 25ක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරය වේ.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 කිරීම සඳහා ඒ පිළිබඳව අතීත කාලයේ සිටිය ගුණවත් උපාසකවරයෙකුගේ චරිතය ඉදිරිපත් කරමින් ඒ සාක්ෂියට තබා ගැනීම උපාසක ධර්ම පිළිබඳව යමක් ප්‍රකාශ කිරීමයි අපේ අදහස. අපි පළමුවෙන් තේරුම් ගත යුතුව තිබෙනවා උපාසකයා යනු කවරෙකුට භාවිත කරනු නමක් යනවාද. තථාගත බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණු මහා මහානාම ශාක්‍ය රජතුමා බුදුහාමුදුරන් වහන්සේ ගැහුවා කිතාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති කියලා. ස්වාමීන් වහන්සේ උපාසකයෙක් වන්නේ කොපමණකින්ද? මොන මොන කරුණ උඩ උපාසකයෙකු වෙනවද විය හැකිද කියලා. මහා නාම රජුගේ මේ ප්‍රශ්නයට පිළිතුරු වදාරන බුදුරජාණන් වහන්සේ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉත්තාතාකෝ මහානාම උපාසකෝ හෝති යන්යන් දේශනාවකට වඩා බුදුන් දහම් සංඝුන් යන රත්නත්‍රයේ සරණ යන පුද්ගලයා උපාසකයෙකු වන බවයි එහි අදහස. උපාසක යන වචනේ තේරුම ගැන අපි සලකා බැලුවොත් රත්නත්‍රයේ කිට්ටුවෙන් ආශ්‍රය කරන සත්නාත්‍රයට ගරු බුහුමන් කරන, පයුරු පාෂණය කරන පුද්ගලයායි පින්වත්නි උපාසකයයි කියනු ලබන්නේ. බුදුහාමුදුරන් වහන්සේගේ ගුණ දැනගෙන ධර්මයේ ගුණ දැනගෙන සංඝයාගේ ගුණ දැනගෙන ඒ සංඝයා ඒ තුනුරුවන්ට සමීපව ක්‍රියා කරන පුද්ගලයා උපාසකයා යන බවයි මෙයින් අදහස් කරන්නේ. මා මුලින් සදාන් කළ හැටියට එවන් උපාසක ගුණයේ කීටි ශ්‍රද්ධා සම්පන්න තරණේ උපාසකයෙකුගේ චරිත කපාව ඉදිරිපත් කරමින් මේ උපාසික ධර්මයේ ඇති වටිනාකම පෙන්눔 කර දීමට අදහස් කරනු ලබන. ඒ සඳහා මා මාතුගාවසින් තබා ගන්නා ලද්දේ ඝටේකාරෝකෝ මහරජ කුම්භකාරෝ බුද්ධේ අවෙච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවෙච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවෙච්චා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති යන පාඨයයි බුදුරජාණන් වහන්සේ වරක් කොසල් ජනපදයේහි චාරිකාවේ හැසිරෙනමින් සිටින අතර එක්තරා තැනක නැවතිලා අනදහාමුදුරන්ට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේ වදාලා ආනන්ද මෙන්න මේ ස්ථානය මතක තබා ගන්නටයි කියලා. එහෙම වදාරමින් උන්වහන්සේ වදාලා ආනන්ද මේ ස්ථානයේ පැරණි නගරය වේහලිංග නැමැති නියංගමක්. තාම සරුසාර ධනධාන්‍යන් ආඩ්‍ය වූ බොහෝ ජනකායක් සිටි කුඩා නගරය. මෙහි වූ විහාරයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ වැඩ සිටිය මෙන්න මේ ස්ථානයේ මෙතන උන්වහන්සේ වැඩ සිටීමෙන් භික්ෂුන් වහන්සේලාට නිතර ආවාද අනුශාසනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශයලත් මේ ස්ථානයේ මතක තබා ගන්නටයි කියලා. එතනදී අරහාමුදුරන් වහන්සේ වහා මේ ස්ථානයේ තමන් වහන්සේගේ කරේ නවලා දාලා තිබුණු සිවුර සංගල සිවුර හතරට නමලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නටයි කියලා ආරාධනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටමින් උන්වහන්සේ ශ්‍රාවක වික්ෂංගයාට අවවාද අනුශාසනා කළා නම් ඒ ස්ථානයේ ඔබ වහන්සේ වැඩ වැඩ සිටියොත් මොහොතක් හෝ බුදුරයන් වහන්සේලා දෙනමක් පරිහරණය කළ ප්‍රයෝජනයට ගත්ත වැඩ සිටි ස්ථානයක් වශයෙන් මෙහි වඩාත් පූජ්‍යත්වයට පත් වෙනවා. මේ බව සලකන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුන්ගේ යාපත මිනිසේ කාරණේ ප්‍රයෝජන වෙනවා. එම නිසා වහන්සේ මෙතන වැඩ සිටින්නටයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ එතන වැඩ සිටමින් ඒ අතීත පුවත අරහාමුදුරන්ට ප්‍රකාශ කර වදාළා. ආනන්ද මේ ස්ථානයේ වේහලින් යනමැති මේ ස්ථානයේ කාශ්‍යප බුදුහාමුදුරුවන් වැඩ සිටිය ආරාමයක් තිබුණා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බොහොම කුලූපගව කොම ගෞරවයෙන් අප උපස්ථාන කරපු දායකයෙක් සිටියා. ඔහුට කියනවා ඝටීකාර කියලා. ඔහු කුම්භකාරය කුම්භකාරය කියලා කියන්නේ වළං හදන මිනිසෙක්. ඔහුගේ රැකියාව වළං හදලා ජීවත් වීමයි. මේ ඝටීකාර කුම්භකාර බුදුරජාණන් වහන්සේට ඒ ස්ථානයේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලාට තාම ගෞරවයෙන් හා ආදරයෙන් අප උපස්ථාන කළා. කලකට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා නගරයට. බරාස් නුවරට උන්වහන්සේ වැඩම කළා. ඒ කාලයේදී රජුවන්ගේ නම කිකි කිකිය නමදී රජුරෝ බුදුරජාණන් වහන්සේ ඇතුළු වික්‍රම සංඝයා වහන්සේට බොහොම ප්‍රණීත අන්දමින් දාණය සකස් කරලා පූජා කළා. එම දාණය පිළිගන්වන අවසානයේදී බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා හාමුදුරුවනේ මේ අවුරුද්දේ වස්සාන කාලයේහි මා හරිගස්සලා තියෙන සාදවල තිබෙන ආරාමයේ වස් එළඹ වැඩ සිටින්නටයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මහරජය ඉෂ්ට කරන්නට බෑ මම පළමුවෙන් වෙනත් දායකයෙකුගේ ආරාධනාවක් බාරගෙන තියෙනවායි කියලා. එතෙන්දී රජතුමා ආනවා ස්වාමීනි මේ රටේ මට වඩා ලොකු මට වඩා උසස් දායකයෙක් ඔබ වහන්සේට තවත් සිටුණා කවුද කොහෙද සිටින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මහරජ රජතුමාටම අයිති මේ විජිතයේ මේ රටේ වේහලින්ග නැමැති ගමේ ගටේකාර නැමැති කුම්භකාරයෙක් බලන් හදන මිනිසෙක් සිටිනවා. ඔහු දුප්පත් කෙනෙක්. ඔහුගේ ආරාමයේ වසන බීම සඳහා මම ආරාධනා බාර අරන් තියනවායි කියලා. මෙහිදී රජතුමාගේ හිත මදක් නොසතුටු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ බව තේරුම් ගත්. රජතුමාගේ සිත මදක් නොසතුටු වුණේ බුදුරජාණන් වහන්සේ කරේ අමනාපයකින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වස් වසවා ගන්නට ලැබුණොත් උන්වහන්සේටත් වික්ෂුමා සංඝයා වහන්සේටත් සිව්පසයෙන් සංග්‍රහ කරලා මහත් පුණ්‍යලාභයක් අත්පත් කරගන්නට හැකිව තිබුණා. ඒ ලබාගත හැකිව තිබුණු වාසිය නැති ගියාම ගැන හිතේ දුම්නසක් පහළ වුණා. අත්ථි අඤ්ඤගත්තං අත්ථි දෝමනස්සං. රජතුමාගේ හිත වෙනස් අතකට යමු වුණා. මට ලබා ගන්නට තිබුණු මේ වාසිය ලාභේ නැති වුණා නේද කියලා. හිතේ දුම්නසක් පහළ වුණා. එහෙම පහළ වෙනා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මට වඩා ඔහුගේ තිබෙන උසස්කම කුමක්ද කියලා. මේදී අපේ සැලකිල්ලට භාජන විය යුතු කරුණක් තිබෙනවා. රජුරුවන් කරපු ආරාධනය ප්‍රතික්ෂේප කරලා කලින් ලැබුණු වෙනත් ආරාධනයක් ඉටු කිරීමට බුදුරජාණන් වහන්සේ සූදානම් වීම. බුදුරජාණන් වහන්සේ වැනි උසස් පුද්ගලයන්ගේ සිරිත ඒ පුද්ගලයන්ගේ තරාතිරම් බලලා මුහුණ බලලා උස් පහත්කම් බලලා ක්‍රියා කරන එක නෙවෙයි. උන්වහන්සේගේ සිරිත යංශ පුද්ගලයෙකු ගුණ සම්පන්න නම් ඒ ගුණ ගරුකත්වය වැදගත් කොට සැලගමින් ඒ අනුව ක්‍රියා කරන එකයි. ලොකු පුද්ගලයා වේවා කුඩා පුද්ගලයා වේවා යම් කිසි කෙනෙකුට යම් ප්‍රතිඥාවක් දුන්නා නම් ඒ ප්‍රතිඥාව ඒ අයුරින් ඉෂ්ට කිරීමයි බුදුරයන් වහන්සේගේ පිරිත. බුදුරයන් වහන්සේලාගේ පමණක් නොවේ උදාර අදහස් ඇති උතුමන්ගේ චාරිත්‍ර ධර්මතාව ඒකයි. එහෙම බයෙන් බුදුරජාණන් වහන්සේ මේ රජතුමාගේ අරයුම ප්‍රතික්ෂේප කළා. රජතුමා ප්‍රකාශ කළා ස්වාමීනි මගේ ආරාමයේහි ඔබ වහන්සේ වික්ෂංගයා සහිතව වස් එළඹෙනවා නම් අද මේ දන් දුන් ආකාරයට තුන් මාසයේ මුළුල්ලේ තාම ප්‍රණීත අන්නමට රාජභෝජනය සංග්‍රහ කරනයි කිය. ප්‍රත්‍ය පිළිබඳ ගේදයක් ආශාවක් බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ කොහොමටවත් ඇත්තේ නැහැ. උන්වහන්සේම ජීවිතය අතහැර දමලා පැවිදි බිමටපත් වූයේ සම්පූර්ණ ලෝකාමශය පිළිබඳව හැඟීම් ඉවත් කරලා. එනිසා රජතුමාගේ අර අරයම එක්තරා විදියකින් බුදුරජාණන් වහන්සේට කළ නිගරුවක් වගේ. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ තමන්තර බස් එළඹීම සඳහා අරයම් කළ ඝටීකාරගේ වැදගත්ම ප්‍රකාශ කළා. නයිදන් ඝටීකාරේ කුම්භකාරේ නත්ථජ නාම භවිෂ මා සදාලා මම රජතුමාගේ ඇරයුම ප්‍රතික්ෂේප කරනකොට හිතේ වෙනසක් ඇති වුණා යම් විශේෂයකින් ඝටීකාරට මම කිව්වා නම් තමසුගේ ආරාධනාව ඉටු කරන්න අපහසුයි කියලා රජතුමාගේ දී ඇතිවෙච්ච වෙනස බඳු වෙනසක් දුම්නසක් ඔහුගේ සිතේ ඇති වෙන්නේ නැහැ. මෙන්න මේක රජතුමාට වඩා ඔහු කෙරෙහි තිබෙන උසස් ගුණයක් කියලා. එපමණකින් නොනවති බුදුරජාණන් වහන්සේ අර ගුණගරුක උපාසකතුමාගේ තවත් ගුණ රාශියක් ප්‍රකාශ කළා. ඝටීකාරෝකෝ මහරජ කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. මහරජ ඝටීකාර කුම්භකාරයා බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ සරණ ගිය කෙනෙක්. ඔහුගේ එයත් ඉතා වැදගත් දෙයක්. සමහර විටක රජතුමා තුරුවන් කරන ගිය පුද්ගලයෙක් නොවේද කියන මේ ප්‍රශ්නය පැනලා එනවා. නෑ රජුලොත් බෞද්ධයෙක් තුනුවන් සරණ ගිය කෙනෙක්. සමහර විටක සෝවාන් නොවූ පුද්ගලයෙක් වුණොත් ඔහුගේ සරණය විඳී යාම පුදුමයක් නෙවෙයි. අද බුදුරජාණන් වහන්සේගේ සරණ යන පුද්ගලයා සමහර විටක හෙට වෙන කෙනෙකු සරණ යන්නට පුළුවන්. අපේ බුදුහාමුදුරන් වහන්සේ ජීවමාන වැඩින් අවදියම සුණක් හත්න නැති වික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. සුනක්ඛත්ත ලිච්ඡවේ රාජපරපුරට අයත් කෙනෙක්. කලක් බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කළ උපස්ථායක ආමුදුරුණා. දිනක් බුදුරජාණන් වහන්සේ සමග යන ගමන් නිර්වස්ත්‍ර ආජීවකයෙකු දැකලා බුදුහාමුදුරන්ට කතා කරලා කියන අන්න අන්න ස්වාමීනි රහතන් වහන්සේ නම මම ගිහිල්ලා උන්වහන්සේට බඳලා එනතුරු මේ පාත්‍රය ඔබ වහන්සේගේ පාත්‍රය අරගන්න හොඳයි කියලා. බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හැටියට පැවිද්ද ලබලා තිබුණු සුණක්කත් අර නිර්වාස්ත්‍රව සිටි කෞසාදගල රාතන් වහන්සේ කෙනෙක් කියලා ඔහුට බඳින්නට යන්න තරම් ඔහුගේ සිත පෙළඹුණා. මේ පුහුඳුන් ගතියයි. ප්‍රත්‍යඥ පුද්ගලයාගේ අදහස් දහස් මහා සෙලවෙනවා. යම්සි කෙනෙකු යටත් පිරිසෙන් සෝවාන් බවට පත් වුණොත් ඒ පුද්ගලයා භවාන්තරයේදී කියන්නේ මේ ජීවිතයෙන් පස්සේ ඊළඟ ජීවිතයේදී නමුත් වෙනත් ශාස්ත්‍රවරයෙකු සරණ යන සිරිතක් නැහැ. ඒ බව පැහැදිලි කිරීම සඳහායි බුදුරජාණන් වහන්සේ ඝටිකාර කුම්භකාර බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් සරණ ගිය කෙනෙක්. පාණාතිපාතා පටිබිරතු අදින්නාදානා පටිබිරතු කාමයේසු මිච්ඡාචාරා පටිබිරතු මුසාවාදා පටිබිරතු සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිබිරතු යම්ශේනක උපාසක ධර්මයේ පිහිටියයින් පස්සේ එබඳු පුද්ගලයා තුල ඇතිවිය යුතු ගුණය එයින් පැවසෙන්නේ. සත්ව ඝාතනය ආදී පස්පව් වලින් වැළකීලා පංචිල් රැකීම උපාසකයා තුල තිබිය යුතු කරුණක්. යම්ශ පුද්ගලයෙකු පංචිල් රැකෙන්නේ නැත්නම් ඔහු උපාසක ඡන්දාලයක් හැටියට අපේ බණ පොත්වල සඳහන් වෙනවා. ශ්‍රද්ධා සම්පන්නව පංචිල් හොඳින් රකිනවා නම් ඒ පුද්ගලයා උපාසක රත්නයක් උපාසක පුණ්ඩරීකයක් උපාසක පදුමයක් හැටියට උන්වහන්සේ දේශනා කළා. මේ කරුණ අනුව සලකා බලන විට උපාසකයෙකු තුල ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් සම්පූර්ණව පංචශීලයෙන් යුක්තව පාසකයෙකු ක්‍රියා කරනවා නම් ඒ උපාසකයාගේ ජීවිතය සාර්ථක වූ ජීවිතයක් වන අතරම යථාබතං නික්ඛිතෝ එවං සග්ගේ යනියම් බුදුරජාණන් වහන්සේ වදානා ඒ පුද්ගලයා අපේ තියෙන දෙයක් අතහැරියාම කිසිත් බාධාවක් නැතුව බිම වැටෙන්නාක් මෙන් මරණින් මතු ස්වර්ගයේ උපදිනවයි කියන බව. මා මුලින් සඳහන් කළ අර ඝටීකාර කුම්භකාර බුද්ධාදී රත්නත්‍රයේ සරණ ගොස් සත්ත්වඝාතන ආදී පස්පව් වලින් වැළකී සිටිය යහපත් ගුණගරුක උපාසකවරේ තවත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගුණ ප්‍රකාශ කරනවා බුද්ධේ අවේච්ඡා පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවේච්ඡා පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවේච්ඡා පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්දේහි සීලේ සමන්නාගතෝ හෝති යම් බුදුහාමුදුරන් වහන්සේ කරේ ඔහු පැහැදිලා හිටියා ඒ පැහැදිලා හිටියේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන උන්වහන්සේගේ ප්‍රසාදයක් ඇති කරගත්තේ ආරංචියෙන් නෙවෙයි. කවුරුවත් කියප නිසා නෙවෙයි. උන්වහන්සේ දැක්ක පමණකින් නෙවෙයි. උන්වහන්සේගේ රූප ශෝභා නිසා නෙවෙයි. උන්වහන්සේගේ කුල පරම්පරා නිසා නෙවෙයි. උන්වහන්සේගේ දනවගත්කම් නිසා නෙවෙයි. සම්පූර්ණයෙන් උන්වහන්සේගේ ගුණස්කන්ධය Taman තේරුම් අරගෙන උන්වහන්සේ කෙරෙහි පැහැදුණා. ගුණ දැනගෙන යම් කිසි පුද්ගලයෙකු පැහැදුනොත් ඒ ගුණ දැනගෙන පැහැදිච්ච පුද්ගලයා තවත් කෙනෙකුගේ වචනය උඩ තමන්ගේ අදහස වෙනස් කරන්නේ නැහැ. නිදසුනක් හැටියට අපි සලකා බලමු. හඳුන් කෑල්ලක් අරගෙන ඒක හොඳට ඉබල බලලා සුවඳ බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට හඳුන් කෑල්ල දුර්ගන්ධේ දුගඳේ කියලා කවුරු කොහොම කිව්වත් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙත ඇසුරු කිරීමෙන් උන්වහන්සේගේ ගුණෝදින් තේරුම් ගත්ත මේ ගටිකාර තව කවුරු කොහොම කිව්වත් තමන්ගේ අදහස වෙනස් නොකරන ස්ථිර ශ්‍රද්ධාවේ පීති පුද්ගලයෙක්. යම්සි පුද්ගලයෙකු ආර්ය தත්වයට පැමිණුණොත් ඒ ආර්ය தත්වයට පැමිණෙන සෑම පුද්ගලයාම මේ ගැටේ කර්මෙන්ම ස්ථිර වූ අචල වූ වෙනස් නොවන ප්‍රශාන්තයකයි පීතන්නේ. ඒ වගේම ඔහු අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. ආර්යයන් විසින් ප්‍රිය කරන ආර්යයන් විසින් කැමති වනු ලබන සීලයෙන් යුක්තයි. සීලේ යනුවෙන් අදහස් කරන්නේ පින්වත්නි හැසිරීම, මනා හැසිරීම, හික්මීම. අසවලා සිල්වත් එක්කනා කී පමණකින්ම පුද්ගලයෙක් සිල්වතෙක් වන්නේ නැහැ. ඒ ගුණ ධර්මයේ හික්මීම ඒ පුද්ගලයා තුලම තියෙන ඕනෑ කරන දෙයක්. බුද්ධිමත් උතුමන් යක්ෂ පුද්ගලයෙකු පිළිබඳව කතා කරනවා නම් අසවලාද සිල්වතයි කියලා අපවාදයක් දෝෂාරෝපණයක් කරනවා නම් අන්න එබඳු පුද්ගලයායි හොඳ සිල්වත් පුද්ගලයාට පිළිගත යුතුව තියෙනවා. ඝටිකාර කුම්භකාර ආර්යයන් විසින් ප්‍රිය කරන ආර්යයන් විසින් කැමති කරන කැමති වන උසස් වූ ගුණයක පීඨික. දැන් මෙහිදී උපාසකයෙකු තුල තියන්නට ඕන කරන ගුණ අපට පැහැදිලි වෙනවා. බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව රත්නත්‍රය පිළිගැනීම පස්පව් වලින් වැළකීම හා තුනුරුවන්ගේ ස්ථිරව පිහිටි භාක්තිය. තවත් දුරට බුදුරජාණන් වහන්සේ ගටිකාර්ගයේ ගුණ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. දුක්ඛේ නික්ඛංකෝ දුක සමුදය නික්ඛංකෝ දුක්ඛ නිරෝධේ නික්ඛංකෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නික්ඛංකෝ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ ඔහුගේ සැකයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේවා දුක්ඛය කියලා යමක් ප්‍රකාශ කළා නම් ඒ පිළිබඳ ඔහුගේ කිසිත් සැකයක් ඇත්තේ නැහැ. යම්කිසි පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය පිළිබඳ සැකය පහළවන්නේ අවිද්‍යාව නිසායි. දුක්ඛයේ සංගති, දුක සමුදයේ සංගති ආදී වශයෙන් දේශනාවලවට පෙනෙනවා පැහැදිලි වෙනවා චතුරාර්ය සත්‍යය පිළිබඳ යංක්ෂ පුද්ගලයෙකුට සැකයක් ඇති වෙනවා නම් ඒ අවිද්‍යාව නොදැනීම නිසායි. අපරිඥාතං තස්සාති වදාමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක්තැනකදී වදාලා මේ ලෝකයේ මිනිසුන් නොයෙක් විදිහේ පැටලීලා නොයෙක් විදිහේ විවිධ අදහස් උදාස් වලින් වෙලිලා විවිධ මත පළ කරනු ලබන්නේ හරි විදියට කරුණු තේරුම් නොගැනීම නිසා කියන බව. මේ ගටිකාර එබඳු පැටලි වලින් මිදුණු චතුරාර්ය ශබ්දයේ කුමක්දයි කියලා මනමින් තේරුම් ගත්ත පුද්ගලයෙක් කියන බව බුදුරජාණන් වහන්සේ දින්න ප්‍රකාශ කරන්නට යෙදුණා. පින්වත්නි චතුරාර්ය ශබ්දයේ පිළිබඳ පරමයෙන්ම දැනීම ඇතිවන්නේ සෝවාන් මාර්ගඥානයි. යම්කි අවස්ථාවක සෝවාන් මාර්ගඥානය පාලබෙනවා නම් එබඳු අවස්ථාවේදී ඒ මාර්ගඥානයේදයි චතුරාර්ය සත්‍ය දර්ශනය ඇතිවන්නේ. මේ ගතිකාර අනාගාමි තත්ත්වයට පත් වෙලා හිටියා. සුවා මාර්ගයක් ඉක්මන තව පියවර කීපයක් යහට ගිහිල්ලා උසස් තත්ත්වයට පත්ව සිටි පුද්ගලයෙක්. ඒ නිසා චතුරාර්ය සත්‍ය දැනීම පිළිබඳ ඔහුගේ කිසිදු සැකයක් ඇත්තේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔහුගේ තවත් ගුණයක් පළ කරනවා. ඒක භක්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්යාණ ධාමෝ දවසකට එක වේලයි ආහාර ගන්න බ්‍රහ්මචාරී සිල්වත් හොඳ ගතිගුණ ඇති, කල්යාණ ධර්ම, හොඳ ගතිගුණ සත්පුරුෂ ගතිගුණ ඇති පුද්ගලයෙක් කියලා. ඒ වගේම ඔහුගේ ගුණ තවත් පළ කරනවා නික්ඛිතමනි සුවාන්නෝ අපේත ජාත රූප රාජතු. සංරිදී මුතුමණිකාදී දේවල් පරිහරණය සම්පූර්ණයෙන් අතහැර දමන. මිල මුදල් පරිහරණය සම්පූර්ණයෙන් අතහැර දමන. බොහෝ විටක ලෝකයේ දිහා බැලුවාම මිනිසු අතර කලකෝලාන අවුල් වියවුල් පැන නගින්නේ ද්‍රව්‍ය නිසා, මිල මුදල් නිසා, සංග්‍රදී මුතුමැණික් ධනධාන්‍ය ආදිය නිසා, ගෙවල් දොරවල් ඉඩකඩම් ආදිය නිසා, දූ දරුවන් ආදී දේපල නිසා මේ අයිතිය පිළිබඳ හැඟීම් ඉවත් කරපු නිසා මේ ඝටිකාරට ඒ බඳු අවුල් වියවුල් නැත්තේ නෑ. කාමරාග විනිවේද, විනිබද්ද, පරිගේද, පරිඋත්ථානජ්ජෝසාන හේතුකෝපන ඝාට්ඨා ඝාට්ඨේහි විවරං මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ගිහියන් අතර ගැටුම් ඇති වෙන්නේ කලකෝලහල තියන්නේ කාමරාග නිසා වස්තු සංනාම නිසා වස්තු සංනාම නිසා ගැටුම් ඇති වෙනවා පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙනවා ජාතීන් අතර ගැටුම් ඇති වෙනවා රටවල් සමග ගැටුම් ඇති වෙනවා ලෝකයේ සමග ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් ඇති වෙන්නේ අර කාමරාගය නැත්නම් වස්තු තණ්හාව නිසා. මේ වස්තු පිළිබඳ හැඟීම ඔහු අතහැර දමන තිබෙන නිසා ඔහුට ඒ ගැටුම් නැත්තේ නෑ. ඒබඳු ගැටුම් වලින් බේරි නිෂ්කලංක ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු ඇටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට ඔහු එහෙමනම් ජීවත් වෙන්නේ කොහමද? ඔහු කෑවේ බියේ කොහමද? අන්දේ පළන්දේ කොහමද? මව්පියන් සංග්‍රහ කළේ කොහමද කියන මේ ප්‍රශ්න පැනනගෙන. අප මුලින් සඳහන් කළා ඔහු කුම්භකාරයෙකු බව. එනම් වළං හදලා එයින් ජීවත් වන පුද්ගලයෙකු බව. ඔහු වළං හැදුවා. වළං හදන්නට මැටිසයා ගත්තයි කියලා කියන්නේ පොළව හාරලා නෙවෙයි. කවුරුත් හාරලා දාලා තිබුණු නැත්නම් මීයන් ඌරන් ආදී වර්ෂතුන් ආරාධාලා තිබුණු නැත්නම් ගස්සට ඡේදී ගිය මේ විදිහේ මැටිසාගෙන ඒවා පදම් කරලා ඒවයින් වළං හදලා ඒවා විකුණලා වූ ජීවත් වුණේ. විකුණු අය කිව්වට ඔහු ද්‍රව්‍ය ගනුදෙනුවක් කළේ නැහැ. කය වික්කය කියලා කියනවා ද්‍රව්‍ය ගනුදෙනුවක් කළේ නැහැ. තමන්ගේ භාණ්ඩ අත මැටි බලු මුදලට වික්කේ නැහැ. ඒ භාණ්ඩ තැන්පත් කරලා තියෙන ශාලාවේ දැන්වීම් පුවරක් හරි කරලා කැමති කෙනෙකු කැමති භාණ්ඩයක් කැමති ද්‍රව්‍යයකට ගෙනියන්න කියලා. ද්‍රව්‍ය හෝමාරුවක් පමණයි කියලා. ගැටි කාට ඕනෑ කරන ආහාර පාන වශයෙන් ඕනෑ කරන දේවල්. සාල් ටිකක්, එළවලු ටිකක්, දුරු මිරිස් ටිකක්. ඔය විදිහේ දෙයක් ඔහුට කැමරට අඳගෙනියට වස්ත්‍රයක්. ඔය විදිහේ දේවල් ඕන කරනවා. ඉතින් අර මැටි බඳුන් මිලට ගෙනියන පුද්ගලයන් Tamanda කැමැති භාණ්ඩයක් තෝරාගෙන එයට සරිලන වටිනාකමට යංශ ද්‍රව්‍යයක් ඔහුගේ සාමාවේ තැන්පත් කරලා යනවා. ඒ භාණ්ඩශාලාවේ වෙළඳසලේ වෙළඳ සේවකයෙක් කියන අයිතිකරුවන ඒ ඝටිකාරී කියන සම්පූර්ණ මේක විවෘත වෙළඳසලයි. අර බඩු අරගන්න උදවිය තම්පක් කරලා ඒ වෙනුවට තම්පක් කරලා යන දේවල් ආරක්ෂා කරන්න අමුතියෙන් කෙනෙක් හිටියෙත් නැහැ. මොහුගේ මේ ಗುಣගරුකත්වය නිසා ඔහුගේ දේපවලට කිසි ස්ථානයක් උනේ නැහැ. හැමදෙනාම ඉතාම ආදරයෙන් ආරක්ෂා කරනවා. මේදී අපට සියයට නගා ගන්නට වටිනා අදහසක් තියෙනවා. ඒ සමාජයේ කොයිතරම් දුරට ගුණය උතුම් කොට සැලකුවද ගුණයට කොයිතරම් දුරට ගරු කරනවාද කියන මේ ලංකාව අපේ රට අද බෞද්ධ රටක්. අවුරුදු 2000කට වැඩි තරම් කාලයක් බෞද්ධ හැඟීම් වලින් බැලිලා ගැටිලා ඉන්න පිරිසක්. අපි බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න මේ විදිහේ වෙනදසලක් අපට පවත්වාගෙන යන්න පුළුවන් කියලා. භාණ්ඩ තැන්පත් කරලා වෙළඳ සේවකයෙක් නැතුව ඒ භාණ්ඩවල මිල නියම කිරීමක් නැතුව අපි ප්‍රසිද්ධ කළා කැමති කෙනෙක් මේ භාණ්ඩ කැමති මිලකට ගෙනියන්නේ කියලා අපට ඒ වෙළඳාම කරගන්න පිළිවන් වේද කියන මේ කාරණය සලකන්න. අපි බෞද්ධයන් ඇටියට පෙනී සිටිනවා කාලාන්තරයක් තිස්සේ පරපුරෙන් පරපුරට බෞද්ධ උරුමකමක් තිබෙනවා. පිරිසිදු ථේරවාදී බුදු ධර්මයේ මේ රටේ පවතිනවා කියලා අපි කතා කරනවා. නමුත් අපේ සත්‍යවාදීත්වය අපේ අවංකකම කොයිතරම් දුරට අප තුල කාවැදී තිබෙනවාද කියන මේ කාරණේ කල්පනා කරන්න. රහසක් නෙවෙයි අපි හිතා බලමු කාර්යාලයක සේවය කරන යක්ෂ මාත්මයක් ඉන්නවා කියලා. ඒ කාර්යාලයට අයිති භාණ්ඩ පදයට හෝ වෙනත් ආයතනයකට හෝ අයිති දෙයක්. මේ දේවල් අපි කොයිතරම් සුරකිව ඒ කියන්නේ ලැබිකමක් ඕනෑකමක් ඇතිව ආරක්ෂා කරනවාද කියන මේ කාරණේ හිතා බලන්න. සමහර විටක වැඩ ඇරිලා යනකොට බැරිය නැත්නම් කර්දාශි කාලක් අල්පෙනෙක්ක්වත් අරගෙන යන්න කල්පනා කරනවා. මේ නිසාම සිත වෙලා තියෙන ආයේ ආයතන වලට දරටුවේ මුරකරුවෙක් තබන්න. මුරකරුවට සිද්ධ වෙනා අනේක කෙනාගේ ඉනෙහි අතපත ගන්න. බෞද්ධ රටක බෞද්ධයන් හැටියට තබා ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයන් ඉන්න සමාජයකට මේ චාරිත්‍ර ධර්මය මනතරම් කරලක්ද මනතරක් නිඳාවක්ද ආත්ම ගෞරවයට මනතරම් පහරක්ද කියන මේ කාරණේ සැලකිල්ලට ගන්න. වැසීකාර කුම්භකාරකයේ ගුණගරුත්වය නිසා අරේ සමාජයේ කිය හොඳ ගුණගරුක පිරිස් ඔහුගේ දේපල ඕන් විහිං ආරක්ෂා කර දුන්නා. කිසිම හානියක් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ තවත් ඔහුගේ ගුණ ප්‍රකාශ කළා. අන්ධේ ජින්නේ මාතා පිතරෝ පෝසේති. මේ ඝටිකාර තමන්ගේ මව්පියන් පෝෂණය කළා. මව්පියන් සංග්‍රහ කළා. මව්පියන් ජීන්නේ බොහොම වයස්ගත වෙටි අය. අන්ධේ දෙපළගෙම ඇස් පෙනෙන්නේ නැහැ. අන්ධවදිටි මහලු වයසට ගිය මව්පියන් පෝෂණය කළා. ආහාර පාන සපයලා දුන්නා. ඇඳුම් පැළඳුම් සපයලා දුන්නා. නාවල සංග්‍රහ කළා, කවලා පොවල දරුවෙකු වෙන් කළ යුතු සාමදයක් කළා. මේ ගැටිකාන අවිවාහකයේ අනාගාමී උපාසකේ පරකොට ඒ ගැන අමුතියෙන් කිය යුත්තක් නැහැ. තමන්ගේ ගෙදර දොර වැඩපල කරන්නට වෙන සේවකයෙක් හිටියේ නැහැ. ඉදීම පිසීම පවා තමන් විසින් කළේ. අර බලන් හැදීම ආදී කටයුතු කළේ තමන්මයි. තමන්ගේ අතින් ඒ දේ කරලා ලබා ගන්න සුළු ආදායමෙන් තමනුත් යැපෙමින් තමන්ගේ අර මහලු වයසේ සිටි මව්පියනුත් ආරක්ෂා කළා. මේ ගුණය බුදුරජාණන් වහන්සේ රජුරවණ්ඩ පැවසුවා. එපමණක් නෙවෙයි උන්වහන්සේ තව ප්‍රකාශ කළා ගටිකාර පංච ඕරම් භාගීය සංයෝජන ධර්මයන් දුරු කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ සංයෝජන. සංයෝජන කියන්නේ බැඳීම්. ඕරම් භාගී සංයෝජන කියන්නේ කාම ලෝකයේ ප්‍රතිසන්දිය අතික්‍රමන බැඳීම්. මේවා සම්පූර්ණයෙන්ම නැති කරලා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි. අනාත්ති ධම්මෝ තස්මා ලෝකා. ඔහු මේ ජීවිතයෙන් කාලය යාත්‍රා කළයින් පස්සේ සුද්ධාවාසයේ උපදිනවා. ඕපපාතිකව උපදිනවා. කියන්නේ මෞකුෂක නෙවෙයි උපදින්නේ අංග සම්පූර්ණ ඉන්ද්‍රයන්ගෙන් යුක්තව ජීවිතය ශරීරය අත්භාවයේ පහළ වෙනවා. ඒ පහළ වෙනවත් එක්කම තත් පරිනිබ්බායි දැන් අනාගාමී සිටින ඔහු බබලෝ උපන් හැටියම හේදී කෙලස් පරිනිර්වාණය කරනවා එවත් සම්පූර්ණයෙන්ම කෙලසුන් නැති කර රහත් බවට පත් වෙනවා. මෙන්න මෙබඳු ගුණ ඇති පුද්ගලයෙක් කියලා රජුවන්ට මහසේ පැහැදිලි කර දුන්නා. එපමණක් නෙවෙයි එයාගේ තවත් ගුණ කීපයක් බුදුරජාණන් වහන්සේ අදාළා. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කිව්වා තමන් වහන්සේ වැඩ සිටින කුටිය තෙමෙනවා අතු දිරා ගිහිල්ලා තෙමෙනවා. එනිසා ගටිකාරගේ නිවසට ගිහිල්ලා මේ කුටිය ශවිලි කර ගැනීමට තනකොළ යම් සිවක් අතු ආදී අංශයක් තියෙනවා නම් සෑගෙන ඉන්නටයි කියලා. වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බැලුවාම එහෙම දෙයක් සෑගන්න නැහැ. බුදුහාමුදුරන්ට සලකලා ආමුදුරනේ ගැටිකාරයේ ගෙදර එහෙම කිසි දෙයක් නැහැ. තනකොළ අතු ආදී දෙයක් නැහැ. නමුත් ඔහුගේ ගෙය ළඟදී සෙවිලි කරලා තියෙනවා. බුදුහාමුදුරා දාලා එහෙනම් ඒ සෙවිලි කරලා නම් තියන්නේ ඒ සෙවිලි කරලා තියෙන අතු ටික ලියාගෙන එන්නේ කියලා. වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අර ගැටිකාරයේ ගෙය සෙවිලි කරලා තියෙන අතු ලියාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන් වැඩ සිටින අර කුටියේ සෙවිලි කළා. ඔය වෙලාවේ ගටිකාර ගෙදරේ තියෙන ගෙදර ඇවිල්ලා බැලුවාම වහලේ කිසිවක් නැහැ. නිකම් හිස් වහලේ තියෙන. මව්පියන්ගෙන් ඇහුවාම කිව්වා වික්ෂුන් වහන්සේලා ඉල්ලා මේ අතු ලියාගෙන ගියාය බුදුහාමුදුරන්ගේ ගඳ ගෙලිය ගඳ කුටිය සෙවිලි කරන්නට කියලා. එයා බලවත් වූ ප්‍රීතියටපත් වුණා. මාස 3ක් යන දුරු මේ ගෙය සෙවිලි කරගන්න ලැබුණේ නැහැ. ඒ කාලය තුල ඌට වැස්සෙන් වූ අවුයෙන් කිසිදු පීඩාවක් නැතුව වෙනදා වගේම සුවසේ ජීවත් වීමට පිළිවන් වුණාලු. දිනක් බුදුරජාණන් වහන්සේ ගටිකාරගේ නිවසට පින්දපාත බැලියා. වේලාවේ ඌ ගෙදර හිටියේ නෑ අර මහලු මව්පියන් විතරයි සිටියේ. ඔහු ගෙදරින් බැහැර යනකොට කෑම බීම සකස් කරලා ඒවා පිළියෙල කරලා Taman නැති විටක හෝ මව්පියන්ට බෙදා හදාගෙන කණ්ඩ පුදුම විදියට සකස් කරලා යන්නේ. එවන් දවසක බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වැඩියා ඔහුගේ ගෙට. අර ආන්ද මව්පියන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ දායකයා අද මේ වේලාවේ ගෙදර නැහැ. ඔබ වහන්සේ කැමති නම් හැලිවරන් වල බත් තියනවා. දැන්නම් තියනවා බෙදාගෙන බඳන් දෙයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ඔහුගේ මුළු තැංගට ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා අර හැලිවලන් වල තිබිච්ච කෑම උන්වහන්සේගේ පාත්‍රයට බෙදාගෙන ඒ මුළු තැන්ගෙම වාඩි වෙලා උන්වහන්සේ අලඳුවා. අපි හිතන්න නරකයි අපේ ඉහළ පන්තියේ පුද්ගලයෝගේ භෝජනාගාරය වගේ කෑම කන ශාලා වගේ බොහොම අලංකාරව පවිත්‍රව මේ දුප්පත් ගටිකාරයාගේ මුළු තැන්ගේ තිබුණයි කියලා. කුඩා පැල්පතක දිජාත් වෙච්ච ඔහුගේ මුළු තැන්ගේ අර ලක්ෂණ භාණ්ඩ ආදිය තියෙන්න නෑ. නාශේලී කොට කෑල්ලක වාඩි වෙලා ඉඳගෙන වරඳන්න ඇති. ඔහු ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බැලුවාම කෑම වෙනස් වෙලා තියෙනවා. කවුරුමත් කාලා ගිහිල්ලා තියෙනවා මව්පියන් ඇහුවාම සිද්ධිය කිව්වා. මේන් ඇතිවෙච්ච ප්‍රීතිය උට අද්දමාසං ප්‍රීතිසුඛං න විජායේ අද්දමාසක් ගැනගම් දවස් පහක් යනතුරු ඒ ප්‍රීති වේගය අඩුවන නෑ කියලා. මගේ ගෙදෙට්ට ඇවිල්ලා මගේ කුස්සියට ගිහිල්ලා හැලිවලන් වල තියෙන කෑම බෙදා එදා යන. තමන් වහන්සේම වළඳන්න තරම් බුදුරජාණන් වහන්සේ මා අවෙනස් කොට සැලකුවා. මා ශුකීය කෙනෙකුට මෙන් සැලකුවා. නෑයෙක් වගේ මා සැලකුවා. කියා ඇති වෙන ප්‍රීතිය නිසා උට බලවත් සන්තෝෂයක් ඇති වුණා. මේ විදිහට මේ ඝටිකාරගේ ಗುಣ රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගමන රජුරුව කිව්වා හාමුදුරුවනේ එමනම් ඔහු මට වඩා උසස් කෙනෙක්. ඔහු දුප්පතේ ඔහුගේ ජීවිතේ සාර්ථක කරගන්නට මම උදව් කරන්න ඕනයි කියලා. පංචමත්තේ තණ්ඩුලවා සතේහි පායේසි. රජුරුව කරත්ත දාග බඩමුට්ටු පටවලා යව්ව ඔහුගේ ගෙදෙට්ට. ධන ධාන්‍ය, හාල් පොල්, එළවලු, දුරු මිරිස්, වස්ත්‍රාභරණ, මිල මුදල් ආදී නොඑක් දේවල් ඵලයෙන් සම්පූර්ණ වෙලා කරත්ත දාග බඩමුට්ටු යවුවා ඔහුගේ ජීවිතය සුඛිත කරා. මේ භාණ්ඩ සියල්ලක් දැකලා ඒ ගෙනාපු අය මොකද කියලා. තමසට මේවා පරිත්‍යාග කරන්න යල රජු එව්වයි කියලා. ඒ ගමන මේ ගතිකාර කියනවා රාජාකෝ බහුකිච්චෝ බහුකරණීයෝ අලංගේ සංයෝව හෝතු. රජවරුන් කියන උදවිය බොහොම වැඩ කටයුතු ඇති. කල යුතු බොහෝ දේවල් තියෙන රජවරුන්ට. රටේ රාජ්‍යයේ මහ ජනතාවගේ කටයුතු අවශ්‍යයෙන් කළ යුතුව තියෙනවා. ඒ නිසා එක පුද්ගලයෙක් වශයෙන් මට මේ භාණ්ඩ අවශ්‍ය නැහැ. අලං මේ මට වමනාන සංයෝවෝතු. මේවා රජු වන්නම බාර දෙන්නේ. ඒලේ කිසිවක් කිසිවක් මොහු බාරගත්තේ නැහැ සියල්ලක් අපිට යවුවා. ඔහු ඒවා අපිට යවුවේ සමහර විටක මේවා එවන් දැත්තේ බුදුරජාණන් වහන්සේ මා ගැන කරුණු කියලා තොරතුරු කියලා දෙන්නට ඕනේ. එහෙමනම් මේවා හරියට නළුවෙක් නැටුම් පෙන්නලා තෑගි භෝග ලබන්න වගේ. ගායකයෙක් ගායනා කරලා තෑගි භෝග ලබන්න වගේ. මම ගුණය මේ විදිය දෙයකට වික්කයනවා. මාරු කළා වෙනවා. කරත්ත දාග පටවා ඒවා අපු අර විවිධ භාණ්ඩ වලට වඩා වටිනවා ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන ගුණය. අනිත් සියල්ලක් අපි පැත්තකින් දබල බලමු. යම් කිසි පුද්ගලයෙක් සත්‍යවාදී නම් සත්‍යවාදී පුද්ගලයාගේ සත්‍යය මිලකලොත් කොච්චර මිලක් වටිනවද කියලා අපි කල්පනා කර බලන්න. මේ මහ පොළව මහ පොළවේ තියෙන සියලුම රත්න ජාති වලට වඩා වටිනවා අර සත්‍ය වචන. අනේකයි. Tamange ගුණයට ගුණය අර සුළු භාණ්ඩ වලට මාරු කරන්න උව කල්පනා කළේ නැහැ. නිසා මේ සියල්ලක්ම දෙපය ප්‍රතික්ෂේප කරනවා. මේ සියල්ලක් ගැලේ දිනලා දෙන්නට කියලා. අපිට මෙය ඊටාම කල්පනාට භාජන කළ යුද්ධයක්. මුදලට, ලාභයට, නම්බුවට, කීර්තියට, ප්‍රශංසාවට. නඹුරු වෙනා ඒ පිළිබඳ බලවත් ආශාව නිසා අපේ ගුණය අපි කොච්චර විකුණනවාද කියන ගැටි කල්පනා කර බලන්න. සමාජය මානසික වශයෙන් කොයිතරම් දුර්වලද කියන දේ කාරණේ සලකා බලන්න. මෙන්න මේ විදිහේ ගතිගුණ වලින් යුක්ත කෙනෙක් අර ඝටිකාර පාසක තුන. මම මේ කතාන්දරය පෙන්වන්න අදහස් කළේ පුද්ගලයෙකු උපාසකයෙකු තුල තියෙන ಗುಣ හේබඳු දෙයන්න දැනගන්නට. බෞද්ධ වූ අපි හැමදෙනාම ඊ හැමදෙනාම උපාසකවරු. ඒ උපාසකවරු නම් මේ උපාසක ගුණයේ පින්වත්නි පිළිදන්නට ඕන. උපාසකයෙකු තුල ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ගුණයක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති විටයි අපේ මේ ප්‍රතිපත්ති මාර්ගය සාර්ථක වන්නේ. ශ්‍රද්ධා ජාත උපසංකමති යක්ෂ පුද්ගලයෙක් ශ්‍රද්ධා සම්පන්න නම් ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා තුනුරුවන් වෙත ගුණවතුන් වෙත එළඹෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති ඒ තුනුරුවන් වෙත කලාතුරකින් එළඹෙනවා නේ ආශ්‍රය නිශ්‍රය කරනවා. පයෝපාසන්තෝ සූතං ඕදාති ආශ්‍රය නිශ්‍රය කළාම කතාවට ඇහුම්කන් දෙනවා කතාවට ඇහුම්කන් දුන්නාම ඕහිත සූතු ධම්මං සුනාති කතාවට ඇහුම්කන් දුන්නේ බස්සේ යම් හොඳ දෙයක් අහගන්න ලැබෙනවා සුත්වා ධම්මං ධායේති අහුම්කන් දුන්නාම Tamanට ඒ කතාවෙන් යම්ෂ දෙයක් ඉගෙන ගන්නට ලැබෙනවා දතානං ධම්මානං අත්තං උපපරික්ඛති ඉගෙනගත් දේවල් වල තේරුම් ගැන තමන්ගේ මනස යොමු කරලා කල්පනා කරනවා. එසේ කල්පනා කිරීමේදී සමහර තමන්ට යම්කි අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධයක් ඇති වුණාන් පස්සේ ඒ පිළිබඳ ඡන්දය කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත ඇති වුණාන් පස්සේ තුරය ඇති වෙනත් ධර්ම වෙනත් සත්‍යතා සමග සංසන්දනය කරලා බලනවා. සංසන්දනය කරලා බලලා ඇත්ත බව වැටුණායින් පස්සේ ඒ පිළිගන්නවා ඒ පිළිගත් පුද්ගලයාට ඊළඟට පරම සත්‍යං සත්‍ය කරිෂදී පරම සත්‍යය අවබෝධ කරගන්නට හැකි වෙනවා. මෙන්න මේකයි පින්වත්නි ශ්‍රද්ධාවේ ප්‍රයෝජන. ශ්‍රද්ධාව නිසා හිතේ පහන් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව නිසා හිතේ ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය ඇති වෙනාන් පස්සේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පින්වත්නි ඇති වෙනවා හිත දිබර බර නැති ගතිය. බර නැති ගතියක් ඇති වුණාම හිත එකඟ වෙනවා. එකඟ වුණායින් පස්සේ අතාභූත ඥානය කියන නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වුණායින් පස්සේ තමන්ගේ తত্ত্বය හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. පංචස්කන්ධයේ తত্ত্বයේ තේරුම් ගැනීමේදී නිබ්බිදාව තියෙනවා. නිබ්බිදා කියන්නේ කලකිරීම. නිබ්බිදම ඇති වුණායින් පස්සේ එපා වෙනවා විරාගය ඇති වෙනවා. එපා වීම විරාගය නැරීම නිසා මිදෙන්නට ඕනේ කියන හැඳීම ඇති වෙන මුංචිතු කම්මිතාව. ඒ මුංචිතු කම්මිතාව මිදෙන්නට පංචස්කන්ධ ඉවත් වෙන්නට ඕනේ කියන මේ හැඟීම ඇති වුණාන් පස්සේ ਉਹ ඉවත් වෙනවා. මෙන්න මේකයි පින්වත්නි බෞද්ධයන්ගේ ප්‍රතිපත්ති මාර්ගය. එනිසා මේ අවස්ථාවේදී අපි උපාශ්‍ය ධර්මය කුමක්ද? උපාසකයේ ගමන් කළ යුතු මඟ කුමක්ද කියන එක පිළිබඳ කරුණු ස්වල්පයක් පැහැදිලි කර දුන්නේ. තුනුරුවන් කරේ භක්තිය ඇති කරගෙන තුනුරුවන්ගේ ආශ්‍රයෙන් බණ දහම් විගරගෙන අවංක ජීවිතයක් ගත කරමින් පවිත්‍ර ජීවිතයක් ගත කරමින් ඒ ඔස්සේ ගමන් කරන බණ දහම් දැනගෙන පංචස්කන්ධයේ தත්ත්වයේ තේරුම් අරගෙන මේ අසාරෝ පංචස්කන්ධය නිදාසීම සඳහා ක්‍රියාමාර්ග ඇති කරගැනීම මෙලව යහපත පරලෝ යහපත සලසාගෙන කෙලවර අමාමහා නිවන් දකිමු කියා ප්‍රාර්ථනා කරන්නට ආකාශත්තා චුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශාන බුම්මත්තා දේවානාගාම ඉද්ධිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසෙන් සාමදනාරම් සියලු දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සුවත් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ පෙරියාපල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය විද්‍යා විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද බෙන්දරුවේ ශ්‍රී අනෝමදස්සී නායක ස්වාමින්ද්‍රණන් වහන්සේ